එහෙමනම් අපි අද ධර්ම සාකච්ඡාව මෙපමණකින් නිමවටපත් කරමු. ලබන සතියේ එතකොට අපි උපේක්ෂාව පිළිබඳ ඉතිරි කොටස සාකච්ඡා කරනවා. එතනින් අපි පාරමිතා දේශනා පෙළ අවසන් වෙනවා. ඉතින් ඒක මගහැරිච්ච පින්නතුන්ට YouTube නාලිකාවේ ඒ වගේම අපේ අරුණමණතුංග මහත්මයාගේ දම්සර වෙබ් අඩවියේ ඒවා ඊටාම පිළිවෙලට සකස් කරලා යොදලා තියෙනවා අවශ්‍යය ඒ ඒවෙන් සම්බන්ධතාවය අරගෙන ඒවා අහන්න අහලා පුරුදු පුහුණු කරන්න එතකොට අපි ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ ඉඳලා අලුත් මාතෘකාවකට යන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වගේ කාරණාවක් අපි මාතෘකා කරගත්තොත් හොඳයි කියලා අදහසක් තියෙනවා නම් ඒ පිළිබඳව අපිට පණිවිඩයක් යොමු කරන්න. බුද්ධික මහත්තයා කොහොමද ඒකේ අර Google ෆෝම් එක. ඒක ස්වාමීන් වහන්සේ අපි මේ දෙකටම තැන් දෙකටම දාන්න මේ YouTube එකටයි YouTube එකට නම් ඒක දාන්න බැරි වෙයි. අපි ඒක උන්න මෙහෙම කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වහන්සේගේ channel එකේ අර නම හරි මොකක්ද තියෙන තැනකට ඒ link එක දාන්න මම ඒක ලබා දෙන්නම්. හා. නැත්නම් අපිට දැන් මේක දැම්ම හැකි නේද මේ මොකද්ද WhatsApp group එකේ Telegram group එකේ දාන්න පුළුවන්. අපේ අත්‍රා එකේ දාන්න. ඇති ඉතින් ඒක වෙච්චයි කරයි. අනිත් අයට ඒතර පුද්ගලික මොනවා හරි තියෙන අපිට <coughs> පෞද්ගලික පණිවිඩයක් හරිවන්න පුළුවන්. එහෙමයි. අවසරයි. හොඳයි. එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් අපි උපේක්ෂා පාරමිතාව සම්බන්ධව ගැඹුරු කරුණු කතා කළා. ඒ වගේම ධර්ම සාකච්ඡාවේදීත් ඊටාම වටිනා සියුම් ප්‍රශ්න ගැටලු මතු කළා. ඒකෙන් ඒ අයට පමණක් නෙමෙයි තව බොහෝ දෙනාට ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාවක් සැලසුණා. ධර්ම දේශනා කිරීමෙන්, සාකච්ඡා කිරීමෙන්, ශ්‍රවණය කිරීමෙන් අපි ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැම දිනාටම පාරමිතා ධර්ම දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම පෙරවස්සක් අපගේ දැනුම ප්‍රඥාව දියුණු කර ගැනීමට පුරා පැය දෙකකටත් අධික කාලයක් අපට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපී වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය අතන්නා වූදීකින් සුඛ ප්‍රතිපදාවෙන් සසර දුකින් මිදීමට හේතු වේවා සාසු සාදු සාදු සාදු අවසරයි